بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් إنا فتحنا لك فتحا مبينا ليغفر لك الله ما تقدم من ذنبك وما تأخر ويتم نعمته عليك ويتم نعمته عليك ويهديك صراطا مستقيما وينصرك الله نصرا عزيزا هو الذي أنزل السكينة في قلوب المؤمنين ليزدادوا إيمانا مع إيمانهم ۖ وَلِلَّهِ جُنُودُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا නබි මුහම්මද් සැබවින්ම අපි නුඹට ප්‍රකට ජයග්‍රහණයක් ලබා දුන්නෙමු. නුඹගේ පෙර සහ පසු පව්වලට සමාව දීම පිණිසද නුඹට ඔහුගේ ආශිර්වාද සපුරාලනු පිණිසද නුඹ ඍජු මාර්ගයට පමුණුවනු පිණිසද අල්ලාහ් නුඹට බල සම්පන්න උදව්වක් කරනු පිණිසද සැබවින්ම අපි නුඹට ප්‍රකට ජයග්‍රහණයක් ලබා දුන්නෙමු. ඔවුන් විශ්වාසය සමග තව තවත් විශ්වාසය වැඩි කරනු පිණිස විශ්වාසවන්තයින්ගේ සිත් තුළට සැනසුම පහල කළේ ඔහුය. තවද අහස්වල සහ මහපොලොවෙහි සේනා අයිතිවන්නේ අල්لهටමය. අල්له සර්වඥ සහ සර්ව ප්‍රඥාවන්ත වන්නේය. ليدخل المؤمنين والمؤمنات جنات تجري من تحتها الأنهار خالدين خالدين فيها ويكفر عنهم سيئاتهم وكان ذلك عند الله فوزا عظيما ويعذب المنافقين والمنافقات والمشركين والمشركات الظانين بالله ظن السوء عليهم دائرة السوء وغضب الله عليهم ولعنهم وأعد لهم جهنم ۖ وساءت مصيرا ولله جنود السماوات والأرض وكان الله عزيزا حكيما ඔහු මේ කර තිබෙන්නේ යටින් දියදහරාවන් ගලා බසිනා ජන්නාවට එනම් ස්වර්ග උයනට විශ්වාසවන්තයින් සහ විශ්වාසවන්තියන් ඇතුළු කර ඔවුන් එහි සදාකාලිකයන් කරවීම පිණිසය. ඔවුන්ගෙන් ඔවුන්ගේ නපුරුකම් පහකිරීම පිණිසය තවද මෙය අල්لهගේ සන්නිධානයෙහි මහත් ජයග්‍රහණයක් වන්නේය තවද එය අල්له සම්බන්ධයෙන් පෞකාර අදහස් දරන කුහක මුණාෆික්වරුන් සහ මුණාෆික්වරියන්ටත් ආදේශ තබන මුශ්‍රික්වරුන් සහ මුශ්‍රික්වරියන්ටත් දඩුවම් කිරීම සඳහාය ඔවුන් සැලසුම් කළ ඔවුන්ගේ අකුසලය නැවත පෙරලා ඔවුන් වෙලාගන්නේය තවද අල්له ඔවුන් කෙරෙහි කෝපවිය තවද අල්له ඔවුනට ශාප කළේය තවද ඔවුනට නිරය පිළියල කළේය එය අවසානයේ යන තැනින් ඉතා නපුරුය අහස්වල සහ මහපොළවේ සේනා අල්لهට අයිතිය අල්له සර්ව බලධාරී සහ සර්ව ප්‍රඥාවන්ත වන්නේය. أَرْسَلْنَاكَ شَاهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا لِتُؤْمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَتُعَزِّرُوهُ وَتُوَقِّرُوهُ وَتُسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا إِنَّ الَّذِينَ يُبَايِعُونَكَ إِنَّمَا يُبَايِعُونَ اللَّهَ يَدُ اللَّهِ فَوْقَ أَيْدِيهِمْ ۖ فمن نكث فإنما ينكث على نفسه ومن أوفى بما عاهد عليه الله فسيؤتيه أجرا عظيما නබි මුහම්මද් සැබවින්ම අපි නුඹ ශාක්ෂිකරුවෙකු වශයෙන්ද ශුභාරංචි දරන්නෙකු වශයෙන්ද අනතුරු අඟවන්නෙකු වශයෙන්ද එව්වෙමු. ඔහු එසේ කළේ නුඹලා අල්ලා සහ ඔහුගේ රසුන්වරයා කෙරෙහි විශ්වාසය තැබීමටත් ඔහුට උදව් කිරීමටත් ඔහුට ගරු කිරීමටත් නුඹලා උදේ සවස අල්لهව සුපිවිතුරු කිරීමටත්ය නබි මුහම්මද සැබවින්ම නුබට ප්‍රතිඥාදුන් අය සැබවින්ම අල්لهටය ප්‍රතිඥාදුන්නේ අල්لهගේ අත ඔවුන්ගේ අත්වලට ඉහලින්ය යමෙක් ප්‍රතිඥාව කඩ කරන්නේ නම් එය කඩ කරන්නේ තමාටම එරෙහිවය. යමෙක් අල්له සමඟ වූ ගිවිසුම එලෙසම ඉටු කරනුයේ කවරෙක්ද ඔහුට මතු මහා තිලිනයක් ඔහු පිරිනමන්නේය. سيقول لك المخلفون من الأعراب شغلتنا أموالنا وأهلنا فاستغفر لنا يقولون بألسنتهم ما ليس في قلوبهم قل فمن يملك لكم من الله شيئا إن أراد بكم ضرا أو أراد بكم نفعا بل كان الله بما تعملون خبيرا نبي محمد අපේ වස්තුවත් අපේ දරු පවුලත් අපට කාර්ය බහුල කළහ එනිසා අප වෙනුවෙන් සමාව අයදිනු මැනවයි කාන්තාරයේ අරාබිවරුන්ගෙන් පසුබට වූ අය කියති. ඔවුහු තම සිත්තුල නොපවතින දෑ තම මුවින් කියති. එසේනම් නුබලාට අයහපතක් හෝ යහපතක් සිදුවීම අල්لهගේ අපිමතය නම් ඔහුගේ එම තීන්දුව වැලැක්විය හැක්කේ කවරෙකුට දැයි ඔවුනට කියනු. නුබලා කරන සියලු දෑ අල්له මැනවින්දන්නේය. بل ظننتم ظننتم أن لن ينقلب الرسول والمؤمنون إلى أهليهم أبدا وزين ذلك في قلوبكم وزين ذلك في قلوبكم وظننتم ظن السوء وكنتم قوما بوراً ومن لم يؤمن بالله ورسوله فإنا أعتدنا للكافرين سعيرا ولله ملك السماوات والأرض يغفر لمن يشاء ويعذب من يشاء وكان الله غفورا رحيما نؤسي رسول وريعد විශ්වාසවන්තයින්ද කිසි කලෙක ඔවුන්ගේ දරුපවුල් කරා නොඑනු ඇතැයි නුඹලා සිතුහ. එය නුඹලාගේ සිත් දැකුම් කළු කළේය. තවද නුඹලා නපුරු සිතුවිල්ලක් සිතුහ. නුඹලා ඊටමත් දුෂ්ට ජනතාවකි. යමෙක් අල්ලාහ් ගැනද ඔහුගේ රසූල්වරයා ගැනද විශ්වාස නොකරන්නේ නම් සැබවින්ම එවැනි ප්‍රතික්ෂේප කරන්නවුනට දැල්වෙන ගින්න අපි පිළියල කළෙමු. අහස්වල සහ මහපොළවේ රාජධානිය අල්لهටමය ඔහු අභිමත අයට ඔහු සමාව දෙන්නේය තවද ඔහු අභිමත අයට ඔහු දඩුවම් දෙන්නේය අල්له සර්වක්ෂමාශීලීද අසම සම කරුණාන්විතද වන්නේය سيقول المخلفون إذا انطلقتم إلى مغانم لتأخذوها ذرونا نتبعكم يريدون أن يبدلوا كلام الله قل لن تتبعونا كذلكم قال الله من قبل فسيقولون بل تحسدوننا بل كانوا لا يفقهون إلا قليلاً قل للمخلفين من الأعراب ستدعون إلى قوم أولي بأس شديد تقاتلونهم أو يسلمون فإن تطيعوا يؤتكم الله أجرا حسنا وإن تتولوا كما توليتم من قبل يعذبكم عذابا أليما ليس على الأعمى حرج ولا على الأعرج حرج ولا على المريض حرج ومن يطع الله ورسوله يدخله جنات تجري تجري من تحتها الأنهار ومن يتول يعذبه عذابا أليما නුඹලා ගනීමත් එනම් යුදබිමේ සතුරා අතහැරගිය වස්තුව ගැනීමට යනවිට නුඹලා සමග යෑමට අපටත් අවසර දෙනුයි සටන් කිරීමට යෑමට පසුබට වූ අය කියති ඔවුහු අල්لهගේ තීන්දුව වෙනස් කිරීමට අදහස් කරති නුඹලා අප සමග යායුතු නැතැයි අල්له මීට පෙර පවසා ඇති බව නබි මුහම්මත් පවසව. එවිට නොඇසේය නුබලා අප ගැන ඊර්ෂා කරන්නෙහු යැයි ඔවුහු කියති. නොඇසේය ස්වල්ප වශයෙන් මිස ඔවුහු වටහා නොගනිති. ඉතා බලවත් ජනතාවක් සමග සටන් කිරීමට නොබෝ කලකින්ම නුබලා කැඳවනු ඇත. එවිට ඔවුන් යටත් වූයේ නැතිනම්. ඔවුන් සමග නුඹලා සටන් කළ යුතුයි නුඹලා කීකරුවන්නෙහුනම් අල්له නුඹලාටද හොඳ තිලින පිරිනමනු ඇත නුඹලා මීට පෙර පිටු පෑලෙසින් පිටු පෑවොත් අල්له නුඹලාට වේදනීය දඩුවමකින් දඩුවම් කරන්නේ යැයි කාන්තාරයේ අරාභිවරුන්ගේ සටන් කිරීමට යෑමට ප්‍රමාද වූ අයට නබි මොහම්මත් පවසව්. කෙසේ වුවත් සටනට නොපැමිණියා වූ අන්දයාට වරදක් නැත. තවද කොරාටද වරදක් නැත. තවද රෝගියාටද වරදක් නැත. අල්لهට සහ ඔහුගේ රසුල්වරයාට කීකරුවන්නේ කවරෙක්ද එහි යටින් දියදහරාවන් ගලා බසිනා ස්වර්ගවයන්වලට ඔහු එනම් අල්له එවන් අය ඇතුළු කරවන්නේය යමෙකු පිටුපාන්නේද ඔහුට වේදනීය දඩුවමකින් දඩුවම් කරන්නේය. لقد رضي الله عن المؤمنين إذ يبايعونك تحت الشجرة فعلم ما في قلوبهم فأنزل السكينة فأنزل السكينة عليهم وأثابهم فتحا قريبا ومغانم كثيرة يأخذونها وكان الله عزيزا حكيما وعدكم الله مغانم كثيرة تأخذونها فعجل لكم هذه وكف أيدي الناس عنكم ولتكون آية للمؤمنين ويهديكم صراطا مستقيما وأخرى لم تقدروا عليها قد أحاط الله بها وكان الله على كل شيء قديرا ඔවුන් එනම් විශ්වාසවන්තයින් ගස යට සිට නුඹට පක්ෂපාතීව දිවුරුම් දුන් කලෙහි අල්ලාහ් විශ්වාසවන්තයින් ගැන තෘප්තියට පත්විය. එවිට ඔවුන්ගේ හදවත තුල පවතින දේද ඔහු දැනගත්තේය. එහෙයින් ඔහු ශාන්තභාවය ඔවුන් කෙරෙහි පහල කළේය තවද ඔහු සමීප ජයග්‍රහණයක්ද යුදබිමේදී ඔවුනට අත්වන වස්තුරාශයක්ද ඔවුනට පිරිනැමුවේය අල්له සර්ව බල පරාක්‍රම සර්ව ප්‍රඥාවන්ත වන්නේය. යුදබිමේදී අතහැර දමනලද බොහෝ ගනීමත් වස්තු නුබලා ලබාගන්න හොයැයි අල්له නුබලාට පොරොන්දුවිය. ඒ අනුව දැනට ඔහු නුබලාට මෙම ජයග්‍රහණය තුන්නේය. තවද නුබලාට පහරදීමෙන් ජනයාගේ අත් වැලක් වූයේය. විශ්වාසවන්තයින්ට සංඥාවක්වීම පිණිසහ ඔහු එනම් අල්له නුබලා රිජුමාර්ගයට යොමු කිරීම පිණිසය. තවද අල්له එය වටකරගත් නුබලාට මෙතෙක් ලබාගත නොහැකි වූ යුදබිමේ අතහැර දැමූ අනෙකුත් දෑද ලබාදීමට අල්له පොරොන්දුවෙයි. අල්له සෑම දෙයක් සම්බන්ධයෙන්ම සර්ව බල සම්පන්න වන්නේය. ولو قاتلكم الذين كفروا لولوا الأدبار ثم لا يجدون وليا ولا نصيرا سُنَّةَ اللَّهِ الَّتِي قَدْ خَلَتْ مِن قَبْلُ وَلَن تَجِدَ لِسُنَّةِ اللَّهِ تَبْدِيلًا وَهُوَ الَّذِي كَفَّ أَيْدِيَهُمْ عَنكُمْ وَأَيْدِيَكُمْ عَنْهُمْ بِبَطْنِ مَكَّةَ ببطن مكة من بعد أن أغفركم عليهم وكان الله بما تعملون بصيراً ප්‍රතික්ෂේපකයින් නුබලාට විරුද්ධව සටන් කලානම් ඔවුහු සැබවින්ම පිටුපාන් නෝවෙති ඉන් පසු ඔවුහු කිසිම ආරක්ෂකයෙකු හෝ උදව්කාරයෙකු නොලබන්නෝය මීට පෙර ඉකුත් වූ අල්ලාගේ පිළිවෙතමයයි අල්لهගේ පිළිවෙතෙහි කිසිම වෙනසක් නොබ නොදකින්නෙහිමය මක්කා මිටියාවතෙහි ඔවුන් මත නොබලා ජයග්‍රාහකයෙන් බවට පත් කළ පසු ඔවුන්ගේ අත් නුඹලාගෙන්ද නුඹලාගේ අත් ඔවුන්ගෙන්ද වැලක් වූයේ ඔහුමය තවද අල්له නුබලා කරනදේ දකින්නෙකු වන්නේය هم الذين كفروا وصدوكم عن المسجد الحرام والهدي معكوفا أن يبلغ محله ولولا رجال مؤمنون ونساء مؤمنات لم تعلموهم لم تعلموهم أن تطؤوهم فتصيبكم منهم معرة بغير علم ليدخل الله في رحمته من يشاء لو تزيلوا لعذبنا الذين كفروا منهم عذابا أليما إذ جعل الذين كفروا في قلوبهم الحمية حمية الجاهلية فأنزل الله سكينته على رسوله فأنزل الله سكينته على رسوله وعلى المؤمنين وعلى المؤمنين وألزمهم كلمة التقوى وكانوا أحق بها وأهلها وكان الله بكل شيء عليما ප්‍රතික්ෂේප කරමින් මස්ජිදුල් හරාමයෙන් නුබලාද අල් හදියු නම් කැප කිරීමට નિયમિત සතුන් ඝාතනය ස්ථානයට ළඟාවීමෙන් වැළක්වූයේද ඔවුන්ය. මක්කාවෙහි නුඹලා ඔවුන් නොදන්නා විශ්වාසික පුරුෂයින් සහ විශ්වාසික ස්ත්‍රීන් නොසිටියේ නම් තවද නුඹලා නොදෙනුවත්වම නුඹලා විසින් ඔවුන් පයට පෑගීම හේතුකොටගෙන නුඹලාට ඔවුන්ගෙන් චෝදනාවක් ඇතිවන්නේය. එවිට සටන් කිරීම නැවත්වීම සඳහා අවසර නොදෙන්නට තිබුණි. එය නවත්වන ලද්දේ අල්لهට අභිමත අය ඔහුගේ පරම දයාවට ලක්කර ගැනීම සඳහාය විශ්වාසවන්තයින් මක්කාවේ ජනයාගෙන් වෙන්ව සිටියානම් ඔවුන් අතර සිටි ප්‍රතික්ෂේපකයින්ට අප වේදනීය දඩුවමක් දෙන්නට තිබුණි. ප්‍රතික්ෂේපකයින් තම සිත්තුල අඥ්ඥාන උඩගුව ඇතිකරගත් අවස්ථාවේ අල්له සිය සාමය තම රසුන්වරයා සහ විශ්වාසවන්තයින් වෙත පාල කළේය තවද ඔවුන් බිය බැති වදනට බැඳී ජීවත්වනාය බවට පත් කළේය ඔවුහු ඊට සුදුස්සෝද හිමිකරුවෝද වූහ සියලු දෑ කෙරෙහි අල්له සර්වඥානී වන්නේය. لقد صدق الله رسوله الرؤيا بالحق لتدخلن المسجد الحرام إن شاء الله آمنين محلقين رؤوسكم محلقين رؤوسكم ومقصرين لا تخافون فعلم ما لم تعلموا فجعل من دون ذلك فتحا قريبا සැබවින්ම الله තම රසුල්වරයාගේ سهنا සත්‍යය කළේය إيه سيوم وشين යථාර්ථයට අනුකූල වෙයි. අල්ලාහ් අබිමත වී නම් නුඹලා හිස් බූගා ගනිමින්ද හිසකේ කොට කර ගනිමින්ද කිසිඳු බියකින් තොරව පූර්ණ ආරක්ෂාව සහිතව මස්ජිදුල් හරාමයට නුඹලා සැබවින්ම පිවිසෙන්නාහුය. නුඹලා නොදැන සිටි දේවල් ඔහු දැන සිටී. එනිසා සිහිනය මුදුන්පත් කර ගැනීමට පෙර ඔහු සමීප ජයග්‍රහණය لبهدنية هو الذي أرسل رسوله بالهدى ودين الحق ليظهره على الدين كله وكفى بالله شهيدا محمد رسول الله والذين معه أشداء على الكفار رحماء بينهم رحماء بينهم تراهم ركعا سجدا يبتغون فضلا يبتغون فضلا من الله ورضوانا سيماهم في وجوههم من أثر السجود ذلك مثلهم في التوراة ومثلهم في الإنجيل كزرع أخرج شطأه فآزره فاستغلظ فاستوى فاستغلظ فاستوى على سوقه يعجب الزراع ليغيظ بهم الكفار وعد الله الذين آمنوا وعملوا الصالحات منهم مغفرة وأجرا عظيما එය සියලු දහම් වලට වඩා ඉහලින් ඉස්මතු කරවන පිණිස යහමග සහ සත්‍ය ධර්මය සහිතව ඔහුගේ රසුළුවරයා එව්වේ ඔහුමය මෙයට ශාක්ෂයක් වශයෙන් අල්له ප්‍රමාණවච්ච මුහම්මද අල්لهගේ රසුල්වරයාය ඔහු සමග වූ අය අවිශ්වාසිකයින් කෙරෙහි ඉතා දැඩිය තම තමන් අතරෙහි දයාළුය අල්لهගේ ආශිර්වාදයක් ප්‍රසාධයක් අයදිමින් ඔවුන් රුකූ සහ සුජූදහි සිටිනු නොබ දකින්නෙහිය සුජූත් කිරීමෙන් වූ සලකුණු ඔවුන්ගේ මූුණුවලය මෙම සලකුණ මගින් ඔවුන් හඳුනාගත හැකිය තවරාතයේ මොවුන් ගැන සඳහන් උපමාවද එසේය ඉංජීල්හි ඔවුන්ගේ උපමාව දළු දමන බෝගයකි පසුව එය සවිමත්වෙයි ඉන් පසුව එය විශාලවෙයි ඉන් පසුව ස්වකීය කඳෙන් නැගී සිටි මෙය එය වපුරන්නන්ට සතුට ගෙනදෙයි මේ ප්‍රතික්ෂේප කළ වනට ප්‍රකෝපය ඇති කරවයි මොවුන් අතුරින් විශ්වාස කර යහකම් කරන අයට සමාවත් විශාල තිලිනයත් ඇතැයි අල්له ප්‍රතිඥාදෙයි.